ඒ මාතෘකාව අපට ඉස්මතු කරලා දෙන්නේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ දසුත්තර සූත්‍රය. ඒකෙදි මේ පංච ප්‍රධානියාංග සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ වර්ගකරණයෙන් නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හඳුන්ලා දෙන විදියට සඳහන් කරලා තියෙන්නේ පංච ධම්මා බහුකාරා බොහෝපකාර කරන්නා වූ ධර්ම පහක් විදියට. ඒ නිසා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 ඒ මොකද ඒක එසේ මෙතේ කෙනෙකුට පිහිටන ධර්ම නෙවෙයි. නමුත් ලොකු සාමණේරියක් ඇල්මර්ලා ඉදිරිපත් කරලා තියෙනවා මේවා ඉගෙනගෙන දැනගෙන මෙවෙන් සම්පූර්ණ වෙනට උත්සාහ කරන්න. එතකොට යෝගාවචරය විසින් උපයාසපය ගති කොටසක් නිසා ධෛර්යයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ එක එක ධර්මයක් ගැන අපි පසුගිය දවස්වල කිරුවා වගේ බලනකොට ඒක මූලික සුදුසුකමක් වශයෙන් ඉල්ලලා හිටියට තේර තේරන භාවනාවෙන් තොරව ඒ සුදුසුකම කාටවත්ම හිටින්නේ නැහැ. භාවනාවට ඉස්සලා අපිට විවිධ සුදුසුකම් තියෙනවා, විවිධ දක්ෂකම් තියෙනවා, විවිධ හැකියාවල් තියෙනවා එකක්වත් මේකට අඩංගු නැහැ. බලංගුත් නැහැ. ඒ නිසා ඒ සියලු හැකියාවන් සහිතව භාවනාවට බැස්සට පස්සේ තමයි අපිට තේරෙන්නේ සද්දාව නැහැ කියලා.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 ඒක මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ලියලා තියෙන බුදුහාමුදුරුවෝ ඒක තමයිලු එයාගේ ಗುಣ ටික තමයිලු අපේ නබි නායකතුමාගේ තියෙන නිසා එයා තමයිලු ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා අපි අදහන්නේ එයා තමයි කියනවා අපි මේ බලාගෙන ඉනකම් බලා ඉන්නවා තාම මේ ගාල්ලෙත් මේ ළඟදී බුදු කෙනෙක් පහළ වුණා ඊට පස්සේ කියනවා යත් කියනවා මම ඉච්ච බුදුහාමුදුරුවෝ කියලා අපි මේ තාම බලාගෙන ඉන්නවා මේ ඊගාව කල්ප එනකම් බුදුහාමුදුරුවෝ බලන අරකොල්ල ඇවිල්ලා තටා කියලා ගිහිල්ලත් යන්නේ ඒ මොකද මේ බුබ්බඩකම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 තමන් ආරම්භන ලද වැඩ ඇති ආරම්භන ලද විරිය ඇති කෙනෙක් මොකටද මතුවෙන්න ඉඩ තියෙන අකුසල ධර්ම මතු නොවීම සඳහා අනුප්පන්නාන පාපකානං අකුසලානං ධම්මාන නොඋපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති ඊට පස්සේ ආය චන්දං ජනේති කියන්නේ ආය සද්ධාව තමයි කුසල ඡන්දේමයි මේ කතා කරන්නේ. සද්ධාහට එහා ගිය එකක්. මම මේ අසත්‍යයෙන් හිටියොත් අකුසල. ප්‍රාර්ථනා කළොත්, චේතනා කරොත්, සංස්කරණය කරොත්, එහෙම නැත්නම් සංස්කාර ඇති කරොත් අකුසල. ඒ නිසා කොච්චර චිත්තක්ෂණ ගානක් පරියංකේ හෝ සක්මනක හෝ භාවනා වේලාවේදී හෝ gedara doreදී හෝ එළඹ සිටි සිහියෙන් ගත කරනවාද එන්නේ චිත්තක්ෂණ විතරයි අපිට කියන්න පුළුවන් වෙන්නේ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 ඒක නිසා කියනවා ගණංකාරකම් හයිය තියෙනකම් ආඩම්බරකම් නිලේ තියෙනකම් මොන තව මොකද්ද කම් තියෙනවා සල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවින් යනකම් ඔය කියන බයිලා මොකක්වත් එහා පැත්තට වැඩක් නැහැ ඒ නිසා මට දරුවෝ මෙච්චර හිටියා දරුවෝ මේ මේම කෙරුවා කිව්වට උන් හැරිලා පස්ස පැත්ත හරවන්නේ මරණ යන බැරි වෙලා හරි ඔයගොල්ලෝ මැරිලා එන්න බලන ගෙදර අම්මා මන්තරකාරයෝ ගෙන්නලා කුප්පියක දාලා ගැට ගහලා කරද දේවල් වල හතකින් එහා පැත්තට ගිහිල්ලා දානවා මල පෙරේතෙක් ඇවිල්ලායි කියලා. ඉන්නකන් තායෝ දැලකිලි අත්තම්මා අම්මා නංගි මල්ලි කියාගෙන ඉඹ ගන්නවා. ගියාට පස්සේ නික මොකටවත් එන්න ඕන පෙරේත කතක් එනවා නේද පුල්ලේ. අනේ ඔකට පෙරේත කොටුවක් තියන්න ඕනේ. මතුරුලා මේක දාන්න ඕනේ. බෝතලයක් ඇතුළට ගිහිල්ලා කරද දේවල් වල එහා පැත්තට දාන්න. ඔය ඉන්නකන් තියෙන දෙනිය අත නෑ බැගියාට පස්සේ නම් එන්න නම් එපා. මං කියන්නේ එච්චරයි. යනකොට යන්න යන්යන් කියලා.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 දවස් කීයක් කොයි විදිහට හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. ආපෝ දවස් ගණන් නම් බෑ. දවස් 7ක් බෑ. දවස් 6ක් බෑ. 5ක් 4ක් 3ක් 2ක් 1ක් දවස් භාගයක් පැය 6ක් පැය 3ක් ආන්සිකන අන්න ඒ පැය 3ක් එකමාරක් වෙනකොට නම් සාසුණාංශයේ ඒ කඩබිම්ම ඉම්මනම් පැන්නේ නැහැ කියලා. ඒතර බුදුරජාණන්සේ කියනවා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 ඒක නිසා බලන්න අපිට එක ඉරියව්වක ඉන තියෙන ගාය ඒක හොඳට තේරෙන පිටකොන්දක් තියනවද නැද්ද කියලා. අපි හිතන්නේ ඒව නෙවෙයි. මේ බ්‍රේක් dance දන්නවනම් උඩරට නටුම් දන්නවනම් පාතරට නටුම් දන්නවනම් උඩ කත්තිරම් බිම කත්තිරම් දාන්න දන්නවනම් ඉතින් ගිනස් පොතේ නම දායි අර තෑග්ග දෙයි මේ තෑග්ග දෙයි අරයක අපා කීයකට යන්න වෙයිද කියලා හිතන්න. මේක එක්කනට කෙලෙස් අවසලා. අද වෙසක් දවසට මොකද කරන්න කියලා බලන්න.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 භාවනා වින්නතිකේ නලියන්නේ නැතුව කොච්චර ඉන්න පුළුවන්ද කියලා බලනවා. නලිය ඇව්වත් ආයෙසරෙන් නලියන්නේ නැත්නම්කට ගිහින් කොච්චරලා ඉන්න පුළුවන්. සක්මන් කරනකොටත් ඒ ඒ ඉරියව්වේ සක්මන් කියන්නේ නලියන කතියක් තමයි. ඒක ඉරියව්වක එක වැඩක් කරන කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලනකොට මේ හැදෙන දේ ශරීරය තුල ඇතිවෙන මේ බෞද්ධ සංස්කෘතිය, මේ මහත්ම ගතිය, මේ හීතල වෙන ගතිය, මේ හැදිච්ච කාම අපි දරුවන්ට කවදා උගන්වන්නේ? මහේ කාලා දැනගෙන ඉන්න බෑ. දරුවන්ට උගන්වන්න. මහේ කාලාගෙත් වැඩි නටනවා නා. කක්කොට යන්නේ හරහට නම් දරුවා හර කෙලින් යන්නේ නෑනේ. වැද්දා ශීලාචාර නම් වැද්දගේ දරුවා මහත් එක් කරන්න බෑනම. ඉතින් නිසා කවදා හරි යෝගාවචරයක් වෙලා බෞද්ධෙක් යෝගාවචරයක් වෙලා කොච්චර වෙලා මේ නූපන් අකුසල් නොයිපද වීම පිටස මට අරමුණ ලද වැරැද්දෙක් වශයෙන් මම ඊට වැඩි විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණයක් සක්මණේ ඉන්න පුළුවන්, පරියන්කේ ඉන්න පුළුවන් නම් කට්ට හොදලා හිතයි භාවනා දියුණු වෙනවා කිය. නමුත් මේකේ හේතු ගන්නන්නේ කොහොමද? කට්ටියට වෙලා තියෙන්නේ මට මේ කහා පාට පෙනුන්නේ මට දිබ්බ චක්කු නානේ ආවේ නෑනේ. මට පළවෙනි ධ්‍යානෙ ආවේ නෑනේ. මොනවද මේ ඉල්ලන්නේ? මේ අට තමත් කරගන්නත් බැරුව මේ සිවිල් සර්වන් විභාගේ පාස් කරපු කෙනෙක්ගේ ජොබ් එකක් ඉල්ලනවා. එහෙම ජොබ් හම්බෙන්නේ සුදුසුකම් තියෙන නිසා ඉස්සල්ලාම දන්නවනම් මේ යමක් නොකර නැත්තම් කෙලෙස් ඇති නොකර කොච්චර වෙලා නූපන්න කුසල ඇති කරවීම පිළිබඳ මට කුසල ඡන්දයක් කරබැලීමේ ආසාවක් පහළ වෙලා මං ආවා නැත්තම් මට කියලා දුන්නා දැන් මං ඒ ඇතිවෙච්ච ආසාව වායමති වෑයම් කරනවා ඊට පස්සේ තිකා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 වෙන අරමුණක් ගනින් ඉරියව් මාරු කරපන් කියලා හිතේ එනකොට ඇතුළතින් ගොජ දානකොට එක චිත්තක්ෂණයක් තව එක හුස්මක් තව එක පියවරක් තියන්න ඕනේ කියලා මේ ගන්න වෑයම ඒ යෝගාවචරය වෙනුවෙන් උන්දගේ අම්මාට අපට කරන්න බෑ. ඒ යෝගාවචරය වෙනුවෙන් බුදුහාමුදුරන කරන්න බෑ. සාරිපුත්තු සංසල් කරන්න බෑ. ඒක යාමම කරන්න ඕනේ.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 ඕනකම තියෙන උරෝධියත් කරන්න. කට්ටියත් එක විදිහට එහෙලෙయ్యා කියලා තල්ලු කරනවා. ඊට පස්සේ තමයි දෙන්න නැගලා එතන ඉඳලම විරියන් ආරම්භ විරියන් විරිය ආරම්භ කරනවා කියන එක තියෙන්නේ මෙනෙහි කරනවා කියන්නේ. බුරුම් ස්වාමීන් කියන්නේ අවශ්‍ය නම් මේ නන්නත්තර වෙන හිත දකින් දකින් දෙ හැමදේට පයින් හිත පුංචි මෙහෙවීමක් කරන්න පුළුවන්. තමන්ගේ මනාපදේ නම මෙනෙහි කරනකොට එතෙන්ට යන ගතියක් හිතේ තියෙනවා.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 මුළු ලංකාවම දන ගැහුවා. කෙලිම නම කියලා කතා කරන්නේ. ඒක ඥානපෝනික ස්වාමීන් වහන්සේ සතිසියේ බලමහිමේ කියන පොතේ ලියලා තියෙනවා. යකෙක් කෙනෙකුට උගේ නම කියලා කතා කරොත් යකා එහෙම සරෙන්ඩර් කරනවා කියන. සීටි මන්සර එනකොට යකෝතෝ සීටි මන්සර නැති කියලා ඇහුවොත් උට හෙල්ලෙන්න බැරිලෙන්න බැරි වෙනවා. හැබැයි ඔඩ්ඩි මන්සර එනකොට සීටි මන්සර නැති කියලා ඇහුවොත් ඌ පැනලා කනවා.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 ඇති 2500 නෙවෙයි දැන් අපි නැති 2500 නේ. නැග්ගේ ඕකෙන් කියලා ඔය සෝලෙලෙරිස් කියන මම හිතන්නේ ග්‍රීක මේ ජූග එකන ලියලා තිනවා ලෝකෙට බුද්ධ ධර්ම ගියේ Tamanට ඕනේ අරමුණට හිත මෙහෙවා ගැනීමේ මෙනෙහි කරන ක්‍රමය මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ ඉස්මතු කළා දුන්නා. ඒක කියන්නේ සල්ලක්ෂණය කියලා. සලකුණු කරනවා. අරමුණු රාශියක් දීපුවාම මෙන්න මේකයි අඩු කෙලස් තියෙන එක.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 අම්මගේ අප්පගේ ඇස්පැල්මේ තියෙන්න ඕන. එතකොට තමයි දරුවා හැදෙන්නේ. ඒ වගේ මේ නන්නත්තර වෙච්ච හිත අරගෙන ඔබ සක්මණේම සක්මන් කරන බවම දැනගෙන ඒකේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියන එක බලන්න ඕනේ. ඒක සක්මන මෙනෙහි කර නැත්නම් වම දකුණු වශයෙන් මෙනෙහි කරනවා නම් යාට තේරෙන්න පටන් ගන්නවා. මේ මෙනෙහි කිරීම කියන එකට හිත කැමති නැති වුණත් හිත යම් ප්‍රමාණයකට දපණේ වැටෙන්න ගන්න පුළුවන්. යොදා ගන්න පුළුවන්. එතකොට දැනගන්න පුළුවන් ඊට වැඩිය අද පියවර ගාණක් මෙනෙහි කරගන්න පුළුවන් වුණා නම් දවසකට එක පියවරක් වැඩි කරන්න ගියත් හොඳටම ප්‍රමාණවත්. ඊයේ මට පියවර හතක් මෙනෙහි කරන්න පුළුවන් අද අටක් පුළුවන්. ඊයේ මට හුස්ම රේ හතරක් පහක් පුළුවන් අද පහක් හයක් පුළුවන් කියලා. සපයලා උත්තර දෙන්න පුළුවන් නම් යෝගාවචරයට වැඩි පටන් ගන්නත් ඇයි කියලා හිතාගන්න. ওই දෙවි ටිකක් උනන්දු වෙන්න කියන්න පුළුවන්. මේ ඉඳගෙන ඉන්නකොට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 සක්මන් කරනකොට සක්මන් කරන බව හරි දානවා. ආන්නේ මෙනෙහි කිරීම කල යුත්තක් නැත්නම් මම විතින් කල යුතු අනුග්‍රහයක් කියලා. කොච්චර වැරදුනත් කොච්චර පෙරදුනත් මේ කමඨාන සුද්ධ කරගත්තොත් යෝනිසමංස්කාරය පහල කරගත්තොත් මේ සම්මාදිට්ඨිය පහල කරගත්තොත් ඒ යෝගාචරය එතන ඉඳලා දිගටම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 විඥාන ස්රෝත පොඩ පොඩ වැඩි වෙනවා. ඒක පොඩ පොඩ වැඩි වෙනවා හරියට පැලිච්ච ගලක් පැරිච්ච තැනක පුංචි මුලක් ගිහිල්ලා ඒ මුල අතුවිචි වීදලා වැඩිලා මුල පිම්බෙනකොට ගල පැලෙනවා. අපිට හිතා ගන්න බෑ මේ කටුවක් ගහලවත් බේරන්න බැරි ගල මේ පුංචි මුලක් ඇතුලට ගිය ගමන් කාලයකට පස්සේ ඒක කොස්ස වගේ වැවිලා හොඳට ඉඩෝර කාලයක ඇකිලා තිබිලා ඒකට තෙතමනේ උරාගත්ත ගමන්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 ඔක්කොටම ඕනලා තියෙන මේ හිතවිල් නැතර කරන්නේ කොහොමද? වේදනාව නැතර කරන්නේ කොහොමද? ශබ්ද නැතර කරන්නේ කොහොමද කියලා එන්න නඩු. ඇපල් උසාවියට නඩු දාන්න. ඇයි මේ මෙච්චර මේවා කරන්න ගියේ මට හිතවිලි එන්නේ? ඇයි මම මෙච්චර මේ කරලා තියෙන මට සද්ද එන්නේ? ඇයි මට මෙච්චර කරලා තියෙන වේදනාව එන්නේ කියලා මේවත් එක රණ්ඩු කරන්න කරන්න මාර පාක්ෂිකයි. කරන්න කරන්න අකුසල්. ඒ වෙනකොට දන්නවනම් මේ නූපන්න අකුසල් තියෙන මේ මුල කර්මස්ථානේ පුල්ලුවන් තරමින් යාපු වෙලා යටහත් පහත්ව හතර පහ කරන්න පහ හය කරන්න ඉතින් යනකොට ඒ චිත්තම් පග්ගන්නාති කියලා ඒ යෝගාවචරය ගන්න වැර මේ පොඩි දරුවෙක් බහ තෝරන ගන්න වැරක් වගේ.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 ශාසනික වෘතලයේ දරුවා ඒ භාවනා කරන කෙනා හැට පිළලා හොට බිමැනිච්ච කෙනා වුණත් ආධුනිකෙක් වාගේ. ඒක කියන්නේ ආරද්ධ විපස්සක අපි කියනවා මේ හැට පිළලා පැවිදි වුණත් හාමුදුර කෙනෙකුට ලදරු සාමණේරයයි කියලා කියන වීලුවට වාගේ. මේ ලදරු සාමේ ඌට තේරෙන්නේ නැහැ. ඌරන් නිර දන්නේත් නැහැ. වළඳන්න උබත් ගන්න දන්නවා. දානේ වළඳන්න දන්නේ නැහැ. විදි අඳින්න දන්නවා. සිවුර පොරවන්න දන්නේ නැහැ. ඉතින් ඌට ලදරු සාමණේරය කියලා කියන්නේ. ඒ වගේ තමයි බහතොරණ ගත්තට පස්සේ සාමාන්‍ය යෝගා මිනිස්සු බයිනෝ මීයක්ෂා මේ මොනෝ කරනද ඇවිදින්න දන්නේ වගේ මේ කොරවක් වගේ ඇවිදිනවා සක්මන් මළු වල මොකද මේ ඇද්දික වහගෙන කරබන් නිකන් වෙන මොකද මේ කියලා පිට මිනිස්සු බලනවා බුද්ධ ආදී උත්තරෙන් වංශලා දාන්න මේ මිනිස්සු ගංගද ගිහිලට පීනන්න යන්නේ නූපන් අකුසල් පිළිබඳවයි මේ උත්සාහ කරන්නේ ඒක නිසා මෙයාට අතහිත දෙන්න ලොකු සාංශය දීලා තියෙන්නේ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 අනේ මූටත් මට වගේම සාසනික ආතාවක් ඇති වෙලා ඇතිනේ. අනේ මං වගේ මේ කමේ නලියනවනේ. ඒ නිසා කවදාකවත් හිතෙන්නේ මේ කමේ ඉගෙන ඇවිදින්න ඉගෙන ගන්නවා වගේ මොකද්ද මේ කරන්න කියලා හිතන්නේ. එහෙම හිතනවා නම් යෝගාවචරයක් නෙමෙයි. යෝගාවචරය යෝගාවචරයගේ වෙහෙස දාන්නවා. බනිනවා. එහෙම කරන වෙලාවල් තියෙනවා. තිබ්බට මොකද මේ සාසනික හොරතලේ අපි කාටවත් උසුළු විසුළු කරන්න ගියොත් එහෙම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 සතර සතිපට්ඨාණයෙන් පස්සේ කෙලින්ම යෝගාවචරය අඩිය තියන්නේ සතර සම්මප්පදන් වීර්යයට. සතර සම්මප්පදන් වීර්යයේ පළවෙනි කොටස තමයි නූපන්න කුසල් නොයපදවීම පිණිස නැත්නම් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තම් පග්ගණ්ණාති ඊට පස්සේ පදහාන කියලා කියනවා. පදන් වීර්යයක් අරගන්නවා. මම මෙතෙක් කර කරපු දේවල් වල මෙන්න මේ මේ පැති හරි ඊට පස්සේ ඒක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 හැම වෙලාවෙම ඔක්කොම වෙලාම වීර්ය කරන්නේ නැහැ. නමුත් එයා දාන්නවා ලදලද වෙලාවේ මම මේ වැඩේ කරන්න ඕනේ. මෙච්චරයි මට ඉතුරු වෙන්නේ අනික් සේරම ගඟට ඉනි කැපුවා වගේ. ඔය ඔක්කොම ගන්න දෙයක් නැහැ. මෙන්න මේ දේ කරන්න පටන් ගත්තට පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා. ඒ උපේන ලද අකුසල් රහිත හිත පවත්නවා කියන එක. උපන්නානං අකුසලානං ධම්මානං මේ පිරිසුදු කරගත්ත මේ හිත අකුසල් නැතුව පිරිසුදු කරගත්ත හිත දිගට පවත්නවා කියන එකයි ඒ අකුසල් නැති හිතක් උපයන්න ඕනයි කියන එකයි අතර පොඩි නෑද සම්බන්ධකමකුත් තියෙනවා. ඉස්ලාම කරන්න ඕනේ මම දන්න ශේෂ්ත්‍රික හිත පවත්න්න ඕනේ ධන ශේෂ්ත්‍රික කියන බුදුහාමුදුරන්ගේ වචන කියනවා කායනුපස්සන. මේ කය තමයි මට දීලා තියෙන ගෝචර භූමිය. කයේ හිත තියෙන තාක්කල් අකුසල් නෑ. ඊට පස්සේ ඒක කරගෙන යනකොට নানা ආකාර අකුසල් ඇවිල්ලා මේක පෑදිදී බොරදියක් පාඩපත් කරනවා. ඊට පස්සේ යෝගාවචරයට සිද්ධ වෙනවා මේ පෑදිලි හදාගෙන යන පාරේ එනකොට නානා රුදු වේතමව මග අවරන්නේ තන්තර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා. එක එක දේවල් වෙන පටන් ගන්නවා. අන්න ඒවා ආවට පස්සේ කිපුණොත් පරාදයි. එච්චරයි එකම දෙයක්.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 හයියෙන් ලවුඩ් ස්පීකරයක් දාගෙන ඉතින් තම්බි එකෙක් තම්බියෙක් පටන් අර ගන්නවා සීරි බුද්ධ ගයා විහාරේ වන්දිනේ මෝ සීරි පතාලා කියන ගම්මම දඟලන අනේ භාවනා කරන ඉතන මේ එක බුදු ආමරයන් කෝලෙක් මේ සද්දනකොට ඉඳ හදනකොට අනිත් පැත්තේ ලවුඩ් ස්පීකර් දාගෙන කෑ ගන්න. ඒ වෙනතන් සිවුරු ඇරපිගේ තොරන් කවි කියන්න පටන් ගන්නවා. බැලෙන්න දානවා.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 ආයෙත් සරයක් යෝගාචර බලනවා දැන් නිස්සද්දෝ මට ආනාපානෙ ඉන්න පුළුවන්. දැන් සද්ද තියෙනකොට කොහොමද? වේදනාව එනකොට කොහොමද? හිතවිලි එනකොට කොහොමද කියලා බලන්න ගත්තොත් අර සෙනක නැති පාරක වාහන එලවනවා වගේ නෙවෙයි සෙනක තියෙන එහෙමෙන් පාරේ වාහන එහෙමේ දානට අමාරුයි. හප්පගෙන තියත හැකිනේ. ඉතින් කවුරු හරි කිව්වොත් එන්නේ නැහැ මං ඩ්‍රයිවිං දන්නේ මට සෙනඟ නැති පාරක විතරක් එලවන්න තියෙනවා මම ඩ්‍රයිවිං පෝස්ට් එකක් දෙන්න කිව්වොත් කවුරුවක්වත් දෙන්නේ නැහැ. කොළඹ ඩ්‍රයිවිං කරන්න ගියාම ත්‍රිවිලර් කාර් කරන කකුලක ඉස්සුවත් ලස්සෙන් දැම්ම ගියා. උන් ළඟ නෑ ඔය මේ රෝඩ් වමෙන් දැම්මත් දකුණෙන් දැම්මත් දන්නේ කවුරු කකුල් දෙක දිගේ ඇරියම් මැදින් අරු බලනකොට වට පිට වන්නකොට මේක ගිහිල්ලා. ඉතින් ඕ නීති ක්‍රියාත්මක කරන ට්‍රැෆික් සාජන්ලත් කරන්නේ ත්‍රිවිලර් එක නැගලා යන එක තමයි. මොකද ට්‍රැෆික් සාජන් ගියත් පාර දෙන්නේ නෑ ලංකාවේ. ඉතින් ඒ වගේ මේ ඔක්කොම රට හදා හදා ඉන්න පුළුවන්. ඒවත් හැදෙන රටවලුත් තියෙනවා. නමුත් මේ Tamanda තියෙන ඊගාවට මේ ඉන්න ඉරියව්වට හිත දාන මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න මේ දවස් 7යි 5යි භාවනානේ දවස් මාස 3ේ භාවනාවක් කරුවා තීරුම් ගන්න නැහැ කවුරක්වත්. ඔක්කොමලා කරන්නේ සද්ද වලට වෛර කරනවා. ඔක්කොමලා කරන්නේ හිතිවිලි වලට වෛර කරනවා. ඔක්කොමලා කරන්නේ වේදනාව නැති කරන්න හදනවා. ඉතින් මේ නැද්ද වෙනම විශේෂ භාම් જાතියක් මේ කකුල වේදනාව ආවම භාවනා කරන්න. එනතන සවුන්ඩ් ප්‍රූෆ් කරගත්තොත් මොකද මේක? සද්ද නැතුවම කෙලින්ම නිවනට හයිවේ එකෙන්ම යන්න කට්ටියට ඕනකම තියෙනවා. හිතුවේ නැතිකරන්න හැමදාම ප්‍රශ්න අහන. හැබැයි ওই වේදනා හිතුවේ සද්ද තුනම නැති කරදාගේ මරුණාම එකක්වත් දෙන්නේ නැහැ. ප්‍රශ්නේ නැදී ඒකට භාවනා කරගන්න බෑ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ.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 පැනලි වල දැන් යෝගාචර බොහොම ආසාවෙන් මේක දිහා බලනෝ තියෙන යකෝ සිල් අරගෙන නිසන්වණියාවේ කුරුල්ලෝ බලන්නයි. දැන් මේක ඔයද හිත ගිහිල්ලා තියෙනවට දන්න දැන් ඉන්නේ අකුසල කර්මික. නැත්නම් uppannānaṁ pāpakānaṁ akusalaṁ dhammānaṁ. දැන් මේක පහනාය කරන්න තියෙන වීර්යය තමයි දැනයි තමයි දැන් ඉන්නේ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 ඒ වගේම කාල් මාක්ස් තුමා ප්‍රකාශ කරලා තියෙනවා. ස්වභාවයෙන් මිනිස්සයා හොඳයි. මිනිස්සයා නරක වෙලා තියෙන මේ පන්ති සටන නිසායි කියලා කාල් මාක්ස් තුමා කිව්වා. බුදුචාන් වහන්සේ කිව්වා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටං. අපේ හිත ප්‍රබහස්සරයි ස්වභාවයෙන්. අපේ හිත මේ කෙලෙස් වලට අකමැති අවස්ථා දෙක දෙන්නේ. දීපකමන් හිතගන්නේ නික්ලේශිතන. අපිට මේ අවස්ථා දෙක දීලා අර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 මම පුළුවන් තරම් කරදර මම බලනවා මගේ ඔළුව බේරගෙන ඉන්න මම පරිස්සම් මොකද මම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් මම සතිය වඩලනද කෙනෙක් ඒ වගේම මම දන්නවා මෙතෙන් ගියොත් මට අරස්සාවයි මගේ ශේෂ මේ ගෝචර භූමිය මෙතනයි මේක අවශ්‍යනමාව මේ පැත්තට ගිය ගමන් මාරපාක්ෂිකයි මේ පැත්තට යන්න ඕනේ කියලා. ඉතින් මේකට කාගේ හරි උදව්වක් ඉල්ලනවා නම් නිහිනයි තුච්චයි පාහරයි. Tamange ආත්ම ශක්තියක් නැහැ.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 කොච්චර මායාවිද කියලා අපි කොහෙන් හරි වැඩිකාරයෙක් හොයාගෙන මම සුද්ධවන්තය වෙන්න ආවේ. බුදුරජාණන්සේ සඳහන් කරනවා උඹේ හිතේ තියෙන චපලකම තමයි උදාහරණයක් වශයෙන් කියනවා නම් සක්මන් කර කර ගිහිල්ලා කෙලවට ගිහිල්ලා හැරෙනකොට අර පය දිහා බලාගෙන ඉන්නකොට තියෙන නීරසකම ඒකාකාරීකම කම්මැලි ගතිය නිසා මොනව දැක්කත් හිත පිටපයි ඒ මොකද මෙතන තියෙන द्वේෂයේ යෝගාවචයට අහුවෙලා නැහැ තාම එයා කියන්නේ පිටින් දකින්න දේ රුචි කියලා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 එයා ඊට පස්සේ නරකයත් එක්ක ගැටෙන්න යන්නේ ආරක්ෂක තැනට යන. බුදුරජාණන්සේ පිරිනවම් පාල අවුරුදු 2600ක් ඇති ඒත් අපි තාම দমনේ වෙනවා. ආ තාම দমনය කළ හැකි අත්තන් দমনය කිරීමේ අන්තිම ශ්‍රේෂ්ඨය බුදුහාමුදුරුවෝ. ඉතින් අපි ඒකට দমনේ වෙන්න අරින්න ඕනේ. ගැටෙන්න එපා. ගැටුනොත් මාර පාක්ෂිකයි. කෙලස් පාක්ෂිකයි. පුළුවන් දෙය අල්ලපන ලස්සේ කලින් ඉවිසගත් මූල කර්මත්තාන්න හිත දාන්න.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 ස්වර්ගයකට ගියේ මේ දේ මට සිද්ධ වුණේ මමම කරන ලද භාවනාක ප්‍රතිඵලයක් කියලා මුද්‍රඥාන්සේ සුතා ධතා ಪರಿචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පට විජ්ජා සුප්පට විජ්ජා කියන මට්ටමට මේ සුතා දතා කියන සූත්‍රය දේශනා කරලා තියෙනවා මේ ටික පුරුදු කරගත්තොත් කොච්චර කවුරු මාවවත් පිටපොටන්න ගියත් මගේ තියෙන උතුරු කට්ට වගේ හරි පැත්තට යන්න කියලා මරණ චිත්තක්ෂණයමත් Tamanට කලකොල භාවයක් එන්නේ. ඉතින් මම මෙතනදී ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු තවත් දෙකක් තියෙනවා. සමපදාන හතරේ මේ නූපන් කුසල් ඉපදවීම සහ උපෙන් ලද කුසල්